ශ්‍රද්ධාවන්ත පින්තුනි මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ නීතිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මුලාසනේ වැඩ සිටිනේ කරුණ ලොකු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි අනිකුත් සියලුම යෝගාවචර භික්ෂුන් වහන්සේලාගෙන් අවසරයි සියලුම යෝගාවචර භික්ෂුන් අමතලා මේ තාක්කල් මේ නිස්සාරණ වලියේ විකට පවත්වාගෙන යන මේ භාවනා වැඩපිළිවෙලට සම්බන්ධ කරගෙන මේ භාවනාවේදී යෝගාවචරයෙන් ලබන්නා වූ අධ්‍යක්ීම් වලට උදව් කරන්නා වූ මේ අධ්‍යක්ීම් පැහැදිලි විසදව පෙන්වා දෙන්නා වූ මූල ධර්ම සම්බන්ධ කරමින් අධ්‍යක්ීම් මූල ධර්ම කියන මේ දෙකම සම ප්‍රමාණයට යොදමින් පවත්වාගෙන යන ධර්ම දේශනා මාලාවේ අද වාරයටයි අපි මේ සූදානම් වෙන්නේ. පසුගිය දවස් කීපයක් තිස්සේ ප්‍රධාන වශයෙන්ම මේ සතිපට්ඨාන භාවනා ක්‍රමයකට අවශ්‍ය කරන්නා වූ අප්‍රමාදයේ කියන මාතෘකාව මුල් කරගෙන මේ මාතෘකාවට සම්බන්ධ අනුමාතෘකා ඉදිරිපත් කරගනිමින් මේ ධර්ම දේශනා මාලාව පවත්වන්න යෙදුණා. යම් කිසි කෙනෙක් ඒ විදිහට මේ සතිපට්ඨානයේ මූලික හරය විදිහට තේමා විදිහට මේ අප්‍රමාදය කියන ධර්මය තේරුම් අරගත්තට පස්සේ ඒ ධර්මය යම් කිසි කෙනෙකුගේ సంతානය තුල වැඩෙනවා නම් ඒ වැඩෙනා වූ ඒ సంతාණයට අධ්‍යක්ීම් වශයෙන් යම් යම් වැඩපිළිවෙලක් ක්‍රියා රාශියක් ක්‍රියා පිළිවෙලක් පවතින බව එදා බුදුරජාණන් වහන්සේ විසින් ඉතාම විශදව පෙන්වා තියෙනවා. මේ අධ්‍යක්ීම් විවෘත වෙන ආකාරය, විකෘත වෙන ආකාරය විවිධ පුද්ගලයන්ගේ හැටි හැටියට වෙනස් වෙන බව විෂම භව සත්‍යයි එහෙම නමුත් සෑම කෙනෙකුටම ඒ කායන වෙන මාර්ගයකොත් තේමාවකොත් මෙහි වැටිලා තියෙනවා මේ නිසා සමූහයකට මේ ධර්ම කරුණු පැහැදිලි කරලා ධර්ම දේශනා පවත්වන්න පුළුවන් හැකියාවක් තියෙනවා අපි මේ ධර්ම දේශනා මාලාවේදී ඉදිරිපත් කරගත්ත යම් කිසි කෙනෙකුගේ මේ අප්‍රමාදී ගුණය එහෙම නැත්නම් මේ සතිය, එහෙම නැත්නම් මේ එළඹ සිටි සිහිය, සිහිය ආදී විවිධ නම් වලින් හඳුන්වනා වූ මේ වකිනා සාර ධර්මයේ මේ පුද්ගලයා තමන්ගේ මේ භාවනා ජීවිතේ පටන් ගන්නා අවස්ථාව. ඉහියක් හෝ වේවා, පැවිද්දෙක් හෝ වේවා. ක්‍රියාවක් හෝ වේවා පුරුෂයෙක් හෝ වේවා බාලයෙක් හෝ වේවා තරුණයෙක් හෝ වේවා මහල්ලෙක් හෝ වේවා ඒ තමන් ගත කරමින් සිටිනා වූ ඒ චිත්ත සංතාන ස්වરૂපේ ඉඳගෙන ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් මේ සතිය වැඩිගෙන වැඩිගෙන එනකොට ඒ තමන් පවත්වාගෙන යනා වූ ඒ මත්තම ගිහි මත්තම පරිදි මත්තම ස්ත්‍රී භාව පුරුෂ භාව කියන ඒ පදනමේ ඉඳගෙන ක්‍රමයෙන් මේ පදනමේ යත්තා වූ ගොරෝසුම මෝහය පතලවීම අඳුර දුරු කරනවා. මේ දුරු කිරීම නිසා මේ ගාවට යත්තා වූ ඊට වඩා සියුම් මෝහයක් ඒ පුද්ගලයාට ඉදිරිපත් වෙනවා පේන්න පටන් අර ගන්නවා. අර තමන් පටන් ගන්න තැනදී පුතත්ජන භාවයේ ඉඳලා පටන් අර ගන්නවා කියන දර්ශනය ගත්තොත් ඒ පුතත්ජන භාවයේදී ප්‍රථමයෙන්ම ගොරෝසුවට දැනෙනා වූ මේ මෝහය දුරු කිරීමට ඒ මෝහයට ප්‍රතිපක්ෂ වූ ආලෝකයක් ඒ පුද්ගලයා තුළ දැල්වෙන්න පටන් ගන්නවා. ඒ දැල්වෙන ආලෝකයේ ශක්තියෙන් මේකට කියනවා විද්‍යාලෝකයක් කියලා. ඒ ශක්තියෙන් ඒ විද්‍යාලෝකයට ප්‍රතිපක්ෂ වූ මෝහය කපා හැදේ. ඊළඟට ඔහුට ඊට ඇතුළතින් ඇත්තා වූ මෝහය පටලැවීම අඳුර ඉදිරිපත් වෙන්න පටන් අර ගන්නවා. එතකොට ඔහුගේ සටන් උපක්‍රම එහෙම නැත්නම් මේ සතිය පැවැත්වීමේ සතිය දියුණු කිරීමේ ක්‍රම අරිට වඩා සූර භාවයකටපත් වෙන්න ඕනේ. අරිට වඩා දියුණු භාවයකටපත් වෙන්න ඕනේ. පත් වෙච්චහම අර කලින් Taman ඇති කරගත්තා වූ ඒ විද්‍යාලෝකයට වඩා සියුමු තව විද්‍යාලෝකයකට උ නැඹුරු වෙනකොට යොමු වෙනකොට ඒ විද්‍යාලෝකයේ ප්‍රතිපක්ෂ වූ තවත් සියුම් අන්ධකාරයක් අය කරගන්න පුළුවන් වෙනවා. මේ විදිහට අන්ධකාරය පියවර දෙකකින්, තත්තු දෙකකින්, සිවි දෙකකින් අයින් කරාට පස්සේ ඊගාවට ඇත්තව අන්ධකාරය උඩට පේන්න පටන් ගන්නවා. ඒ වෙනකොට අර මෙතෙක් දිනු කරා වූ සතිය තවත් සියුම් භාවයට පත් කරනවා. සූක්ෂම භාවයට පත් කරනවා. ඒ ඒ සතිය දිනු කරන්න අවශ්‍ය කරන්නා වූ අනෙකුත් අතුරුපස ස්ථයිසික ධර්මයෝ ලං කර ගන්නවා. ලං කරමින් ලං කරමින් සූක්ෂම භාවයට සූර භාවයට පත් වෙනවනම් ඔහු ඒ මූලික අඳුරු මෝහ අන්ධකාර දුරු කිරීමේ ශක්තිය දුරු කිරීමේ කෞශල්‍ය කුසල භාවය තව තවත් දිනු කරමින් සතියම සියුම් භාවයට පත් කරනකොට ඔහු තුළ තුන්වෙනි වූ ආලෝකය පහළ වෙනවා ඒ ආලෝකය පහළ වීම සමග තුන්වෙනි මට්ටමට ඇත්තා වූ කෙලෙස් කපා හැරෙනවා මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ ඉතාමත්ම දර්ශනීය විදිහට පියවර පහක් පෙන්වලා තියෙනවා අපතුල මේ නොදැනීම කියන අවිද්‍යාව හැත් බැඳිලා තියෙන හැටි ගැට ගැහිලා තියෙන හැටි ඝන බහල් භාවයටපත් වී තියෙන ඒකට බුදුරජාණන් වහන්සේගේ ක්‍රමය අත නොහැර සතිය දිනු කිරීමේ මාර්ගයෙන් මේ එක එකක් අඳුරවන් වලට කපා හරිනා වූ ආලෝකය පහළ කර ගන්නා හැටි ඊටාත්ම විචිත්‍රව පෙන්වන්නට ඉඳලා තියෙනවා. ඒකේ නම් වශයෙන් සඳහන් කරනවා නම් ඉස්සෙල්ලා බණ අහන නැත්නම්ගේ ප්‍රයෝජනය සඳහා යම් කිසි කෙනෙක් මේ විදිහට Tamange ඉන්න මට්ටමේ ඉඳගෙන ප්‍රථමයෙන්ම ඇත්තා වූ අඳුර තේරුම් ගැනීමත් ඒකට අවශ්‍ය කරන්නා වූ ආලෝකයේ දිනු කර ගැනීමත් කියන මේ කටයුත්ත මේ කියන ක්‍රමයට කියනවා නම් කියන්නේ ඔහු තුල ඇත්තා වූ කර්ම සම්මෝහය කර්මය සහ කර්ම ඵලය පිළිබඳ අත්තා වූ සම්මෝහය කම්ම නැත්නම් කම්මස්ස කතා ඥාන සම්මා දිට්ඨිය කියන ආලෝකයෙන් විද්වස්නය කරන්න ඕනේ අයින් කරන්න. වෙන විදිහකට කියනවා නම් භවයේ ජීවත් වෙන සත්වයෝ මේ කරන්නා වූ කුසල් අකුසල් හොඳ නරක දක්ෂ අදක්ෂ කම්මේ සියල්ලටම හේතු වෙන්නේ මේ කර්ම සම්මෝහය. ඒ කර්ම සම්මෝහය යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසයේ බුදුරජාණන් වහන්සේ දෙන උපදේශ හරියට ගෞරවයෙන් සැලකිල්ලෙන් පිළිඅරගෙන කටයුතු කරනවා නම් ඔහුට කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය කියලා බුදුරජාණන් වහන්සේ විශ්වාසයෙන් අධ්‍යකලා ඉදිරිපත් කළා වූ මේ කාරණාව තේරුම් ගන්නකොට වැටෙන්න පටන් අර ගන්නවා මේ කුවාකල් සංසාරයේ තමන් විසින් සිදු වුණා වූ සිදු කළා වූ අඩුපාඩු දුර්වලකම් දුස්චරිත පාව වලට හේතුනේ මෙන්න මේ කාරණාව නොදැනීමයි කියලා. ඒ අනුව ඒ පුද්ගලයාට කායෙන් සිදුවෙනා වූ වචනයෙන් සිදුවෙනා වූ ගොරෝසු දුස්චරිත නොකටයුතු දෑ අනුන්ට තමන්ට හිංසා කරන දෑ ඒ වාගේම අතීතයේ තමන්ට නරක විපාක දෙන දෙන දෑවල් තේරෙන්න පටන් ගන්නවා. තේරෙන්න පටන් අර ගන්නට අර ගන්නට ඔහු තුල කම්මස්සකතා ඥාන සම්මාදිටිය කියනා වූ හොඳ දේ කළොත් හොඳ විපාක ලැබෙනවාය නරක දේ කළොත් නරක විපාක ලැබෙනවාය කියනා වූ මේ මූලික සම්‍යක් දෘෂ්ටිය තමන්ගේම ජීවිතයෙන් අත්දැක ගන්න පුළුවන් මේ කම්මස්සකතා ඥාන සම්මාදිටිය කියන විශේෂය තමයි ඒක මුලින්ම ප්‍රෝජන ගන්නතන ඒක තමන්ගේ ජීවිතයට ලං කර ගන්න ඒක ශ්‍රද්ධාවෙන් බාර ගන්න ඕන ශ්‍රද්ධාවෙන් බාහිරගෙන ඒක ක්‍රියාත්මක කරන්ට කරන්ට Taman තුලින්ම අත්හැර ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා ඒ ශ්‍රද්ධාවෙන් බාහිර ගන්නවා කියන එක මේ අනිකුත් ආගම් ධර්ම වල කියන විදිහේ අන්ධ භක්තියක් නෙමෙයි මේක තියෙන්නේ බාහිරගෙන ක්‍රියාවට නැංවීමට නැත්නම් ඡන්දයට කුසල ඡන්දයට හේතු වුණොත් වහාම Tamanට අත්හැර ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා අන්ධ භාවයෙන් පටන් අරගෙන අන්ධ භාවයෙන් කෙලවර වෙන ධර්මයක් නෙවෙයි කම්මස්සගතා ඥාන සම්මාදිට්ඨිය. ඒක ශ්‍රද්ධාවෙන් බාර ඇරගෙන අවසානයේ Taman තුලින්ම අත්දැක ගන්න පුළුවන් දෙයක්. මේ මට්ටමේදී ඒ කියන්නේ ඒ කම්මස්සකතා ඥාන සම්මා දිට්ඨිය කියනා වූ මට්ටමේදී මේ යෝගාවචරය ස්ත්‍රියාවක් වේවා පුරුෂයෙක් වේවා ගිහියෙක් හෝ වේවා වික්ෂුවක් හෝ වේවා ලෝකයේ දක්ෂ විදිහට ජීවත් වෙන්න ලෝකයේ ජීවත් වීමේදී අඩුපාඩු නැතුව ජීවත් වෙන්න ඉඩ පාඩුව සලසා ගන්න. මේකෙන් විශාල අස්වැසිල්ලක් ලැබෙනවා. එහෙම නැත්නම් කාලයෙන් ධනයෙන් ක්‍රමයෙන් ලොකු ඉතුරුවක් සිද්ධ වෙනවා. මේ කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය අදහාගෙන කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨියට අනුව කටයුතු කරනකොට. මෙතෙන්ද කරණෙත් යම් කෙනෙක් සූර වුණා නම් දක්ෂ වුණා නම් ඒ කියන්නේ කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය කියනවා හොඳ දේ කළොත් හොඳ විපාක ලැබෙනවා නරක දේ කළොත් නරක විපාක ලැබෙනවාය කියන මේ දේ පිළි අරගෙන Taman තුලින්ම අත්දකින්න පටන් අරගන්න ඒ යෝගාවචරයට මීලාගට වැටෙන්න පටන් අර ගන්නවා Taman ලෝකයේ සාර්ථකව ජීවිතය ගෙනියගත්තත් පවුල් කරදර පවුල් කටයුතු සාධාරණව ඉෂ්ට කරගනිමින් ලෝකයා සමග සාධාරණව සම්බන්ධකම් පවත්වමින් සාමකාමීව ජීවත් වුණත් තමන්ගේ ඇතුළත නොවිසඳුන ප්‍රශ්නයක් අඳුරක් පටලැවිල්ලක් ඇති බව ඌට වැටෙන්න පටන් අරගන්නවා. ඒකට හේතුව මේ කම්මසකතා ඥාන සම්මාදිට්ඨි ආදියෙන් ඔහුගේ හිත මුර්ධු වීම නිසායි, සියුම් භාවයට පත්වීම නිසායි, සංවේදී භාවයට පත්වීම නිසායි. මේ විදිහට කටයුතු කරන කෙනාට කර්මීය පිළිබඳව විසුද්ධ භාවය කරන කරන වැඩකින් තහවුරු වුණාට ධර්මයේ පිළිබඳ ඇත්තා වූ අවුල තාමත් සම්මෝහයක් විදිහට පවතිනවා. මේක කියනවා දෙවෙනි මට්ටම වශයෙන් ධම්ම සම්මෝහය කියලා. යම් කිසි කෙනෙක් මේ ධම්ම සම්මෝහය කියන්නේ කම්ම සම්මෝහය වගේම ඥානය ඇති කෙනාට පේන ඥාන ඇති කෙනාට වැටහෙන සම්මෝහයක් මේ කර්ම කම්ම සම්මෝහය වගේම ධම්ම සම්මෝහයත් ධම්ම වවත්තාන ඥාණයෙන් දුරු කළ හැකිය. නැත්නම් මේක මට කළ හැකිය කියන හැකි සංඥාව පහළ වෙන්න පටන් අරගත්තොත් මේ පුද්ගලයා තුළ අර කර්මය පිළිබඳව කටයුතු කරනකොට ඒ කියන්නේ හොඳ පින්කම් නරක වැඩ දුරු කිරීම ආදී දේවල් කරනකොට ඇති වුණු සද්ධාවට වැඩිය බොහොම සක්‍රීය සද්ධාාවක් පහළ වෙනවා. Taman තුලින් මේ මේ ධර්ම සම්මෝහය දුරු කරගත යුතුයි කියලා අර කම්ම සම්මෝයෙන් හොදවැටෙනා වූ ශ්‍රද්ධාව තවත් ඉදිරියට තල් වෙනවා. ඒකට කියනවා කුසල ඡන්දේ කියලා. අර කම්ම සම්මෝය ඇති වෙනා වූ කුසල ඡන්දයට වැඩි සියොම් සූරයි මේ අවස්ථාවේදී පහළ වෙන කුසල ඡන්දේ. මේ අනුව ජීව හෝ වේවා පැවිදිව හෝ වේවා ඔහු කම්ම සම්මෝහයේ වශයෙන් ලෝකයේත් එක්ක පවත්වන සම්බන්ධතාවයන් වලදී සූර වුණා වගේම දැන් ඇතුළත සමන් තුල ක්‍රියාත්මක වෙන්නා වූ මේ ධර්මය විසද කරගන්නට ඒ ධර්මයේ නිසා Tamanට අවඩ සිදුවෙන තැන් දුරු කරගන්නට ධර්මයේ පිළිබඳව හොඳ ප්‍රචලිත ඥානයක් ලබා ගන්නට ක්‍රියාත්මක වෙනවා. එහෙම නැත්නම් ධම්ම වවත්තාණයට පටන් අරගන්නවා. මේ ධම්ම වවත්තාණයට පටන් අරගන්නවා කියන්නේ විවිධ ශාසනයේ පැත්තෙන් අරගෙන බැලුවොත් එහෙම ඕ සමාධිය දිහාවට විපස්සනාව සහිත හෝ වේවා රහිත හෝ වේවා එහෙම නැත්නම් සමතය හෝ වේවා නැත්නම් සමත පූර්වාංගම විපස්සනා හෝ වේවා සමාධිය අධේ කරන්න තරමට හිත මුරුදු කරගත්ත හිත සියුම් කරගත්ත සූර භාවයට පත්විච්ච පුද්ගලෙක්. ඒ නිසා කම්ම සම්මෝහයට වැඩි බොහොම සියුම් භාවයක් පවතිනවා මේ ධම්ම සම්මෝහයේ. කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය කියනා වූ කම්ම සම්මෝහයට ප්‍රතිපක්ෂ ආලෝකයට වැඩි තීව්‍ර ආලෝකයක් පවතිනවා. ධම්ම වවත්තාන සම්මා ඥාන සම්මාදිට්ඨිය. මේ නිසා යෝගාවචරයක් බවට මොහොපත් වෙනවා. වෙන විදිහකට කියනවා නම් එදිනෙදා ජීවිතයේ අමුදර රකිමින්, දේවල් දරවල් රකිමින් ගත කර ජීවිතයේදී ඉඳගෙනම හෝ එහෙම නැතිනම් ඒක සම්පූර්ණයෙන්ම අතහැර හෝ මේ සමාධිය විෂයෙහි වීර්ය කළ යුතුයි, සූර විය යුතුයි, දක්ෂ විය යුතුයි කියලා අභ්‍යන්තර අධිෂ්ඨාන ශක්තිය වැඩෙන්න පටන් අර ගන්නවා. මේ අවස්ථාවටපත් වෙනකොට අර කම්මැස්සකතා ඥාන සම්මාදිටියට කටයුතු කරනවට වඩා ප්‍රඥාව අවශ්‍ය කරනවා. වෙන විදිහකට කියනවා නම් Tamanට ලැබෙනා වූ ආනිසංස ප්‍රමාණය ඉතාම සියුම් ඥානයෙන් තේරුම් අරගෙන ඒ ආනිසංස වැඩි වෙන ආකාරයට මේ ධර්ම වවත්හානයේ දිගට පැවැත්වීමට උඥානවන්ත විය යුතු වෙනවා. ඒ ඥානවන්ත වීමෙම නැත්නම් ඥානවන්ත වීමේ වැඩ කටයුත්තම අර අප්‍රමාදයේ කියනා වූ ධර්මයෙන්ම සපයා දෙනවා. වෙන විදිහකට කියනවා නම් අප්‍රමාදය ඥානය වැඩිමිට ඉද පහඩුකම් සලසා දෙනවා. අපි ධර්ම සාකච්ඡාවේ විස්තර වශයෙන් සාකච්ඡා කරමින් සිටියේ මෙන්න මේ ධර්ම වවත්තාන ඥානයත් ධම්ම සම්මෝහය කියනා වූ ඒට ප්‍රතිවිරුද්ධ අන්ධකාරය සම්බන්ධයි. මේ සංදිස්ථානයේදී විශේෂයෙන්ම පසුගිය ධර්ම වාර ධර්ම සාකච්ඡා ධර්ම දේශනා දෙක තුනේදීම අපි සාකච්ඡා කළේ මේ සියුම් වූ මේ ආනිසංස ඊටාම වටිනා වූ ගැඹුරු ආනිසංස දෙන්නා වූ මේ කටයුත්ත එක දිගට පවත්වාගෙන යාමට වීර්යවන්තව පවත්වාගෙන යාමට ඇති අවශ්‍යතාවය වෙන විදිහකට කියනවා නම් අඛණ්ඩ වීර්ය නැතිනම් දිගට පවත්වන වීර්ය නැතිනම් කෙනෙකුට මේ ධම්ම වවත්තාණිය පවත්වාගෙන යන්න අමාරුයි. ඔහු ක්ෂණයක් ක්ෂණයක් වශයෙන් සමහර විටක ධර්ම වවත්තාණිය සිදු කළත් ඒ විකේ නොපැවතීම නිසා එහි ආනිසංශ කඩ කඩ වෙනවා. එහෙම නැත්නම් ආනිසංශ දුර්වල වෙනවා. මේ නිසා යෝගාවතර පිටක් වශයෙන් අද මේ ධර්මයේ දහුම්කම් දෙන සෑම දෙනෙකුටම විශේෂයෙන්ම අවශ්‍ය කරන මේ Taman දැසගෙන සියත්තා වූ මේ මට්ටමේදී ඒ කියන්නේ පූර්ණ කාලීනව හිත සමාධිමත් කිරීමේ කටයුත්තට යන කෙනා මෙන්න මේ වීර්යයේ ඇති වැදගත්කම වීර්යයට ආ වූ බිම නොතබන බහා නොතබන ස්වરૂපයේ වටිනාකම තේරුම් ගන්නවා. ඒ නිසා තමයි ඒ කියලා ඉන්නේ මාතුකා සම්බන්ධයෙන් අද මේ ධර්ම දේශනා වාරයක් වෙන් කරන්න අපි තීන්දුව මේ විදිහට වීර්යය කියන එකේ වටිනාකම තේරුම් අරගත්තට පස්සේ බුදුරජාණන් වහන්සේගේම ශ්‍රීමක දේශනාවන්ව කල්පනා කරලා බැලුවත් යෝගාවචරයක් වශයෙන් මේ ධර්ම පවත්තාන මැත්තමට හිතේ දෙනකොට මේ වීර්යය කියන තනි වචනය මදි වෙනවා සම්පූර්ණ ධර්ම ස්වરૂපේ විස්තර කරන්න. එන විදිහට කියනවා වීර්යයත් මේ අවස්ථාවට ගැළපෙන විදිහට කොටස් කරලා විවිධ කරලා විවස්ථානය කරන්න සිද්ධ වෙනවා. ඒ අනුව බුදුරජාණන් වහන්සේ යෝගාවචර ජීවිතයකට අවශ්‍ය කරන්නා වූ වීර්යය විවිධ මට්ටම් වලින් ගෙනහැර පාවලා. එක විදියකට පෙන්වනවා නම් අපි පසුගිය වාරයේ ඉදිරිපත් කරාගේ වීර්යය ආරම්භ ධාතුය, නික්‍රම ධාතුය, පරක්‍රම ධාතුය කියලා කොටස් තුනකට වෙන් කරලා බුදුරජාණන් වහන්සේ විසින්ම අත්දැකලා අප කෙරෙහි මහා කරුණාවකින් මහා ප්‍රඥාවකින් ඉදිරිපත් කරනවා. අපි මෙතනදී ඉදිරිපත් කරගත්තොත් ඒ මොකද්ද මේ ආරම්භ ධාතුව කියලා කියන්නේ නැත්නම් වීර්යයේ ආරම්භ ධාතුව කියන්නේ මොකද්ද වීර්යයේ නික්ම ධාතුව කියලා කියන්නේ මොකද්ද මේ වීර්යයේ පරක්ෂම ධාතුව කියලා කියන්නේ කියන එක මූල ධර්ම ලං කරගත්තොත් අප අප කෙරේ දැනට අත්තා වූ අත්දැකීම්නොත් ඒ අනුව ඔප වැටෙන්න ඉඩ තියෙනවා. කලෙදි වෙන්න ඉඩ තියෙනවා. එතකොට Taman තේරුම් අරගන්න පුළුවන් වෙනවා අද Taman භාවනාවේදී සමාධිය ඇති කරගන්න ගන්නා ප්‍රයත්නයේදී තමන්ගේ භාවනාව ගිහිල්ලා නතර වෙලා තියෙන්නේ කොතනද? ධීර වෙලා තියෙන්නේ කොතනද? ඒ සම්බන්ධයෙන් වීර්ය කියනා වූ මේ මූල ධර්මයේ මේ මාත්‍රකාවේ උදව්ව කොහොම ලං කරගන්න පුළුවන්ද කියලා. ඒ නිසා අපි කෙටියෙන් මතක් කරගත්තොත් මේ ආරම්භ ධාතුව කියලා කියන්නේ හඳුන්වා දීමක් වශයෙන් කියනවනම් කය වචනය කියන මේ දෙක සංවර කර ගැනීම සඳහා ගන්නා වීර්යයක් මෙතෙන් ගෙනෙන. වෙන විදිහකට කියනවා නම් සීලය ප්‍රධාන කරගත්තා වූ සීල වීර්යයක් ආරම්භ ධාතුවේදී සිද්ධ වෙනවා. ඒ කියන්නේ සමහර විටක තමන් ගෙදර දොර ඉන්නා කාලයේදී හෝ වේවා එහෙම නැත්නම් අභිනිෂ්ක්‍මණයකින් පස්සේ හෝ වේවා තමන්ට වැටහෙන්න පටන් අර ගන්නවා මෙවැනි අභිනිෂ්ක්‍මණයකට පෙර සහ අභිනිෂ්ක්‍මණයකට පසු එහෙම නැත්නම් කාරණා කාරණා Taman තේරුම් ගැනීමට පෙර සහ කාරණා කාරණා Taman තේරුම් ගත්තට පස්සේ තේරෙනවා මේ එදිනෙදා ස්වභාවික ජීවිතයේ ගත කරමින් නම් අපට ඒ කායික විවේකය වාචික විවේකේ ලබා ගන්න අමාරුයි. අපි ඉදීම කායත දුෂ්චරිතයට නැං වෙන වැඩ ඉබේම සිද්ධ වෙනවා මේ තුල සංවරයක් නැත්නම්. කාය තුල සංවරයක් නැත්නම් වචනය තුල සංවරයක් නැත්නම් ඒ වාගේම එදිනදා අපි ගත කරන ජීවිතයේ යම් කිසි වෙනසක් සිදු කරගන්නේ නැතුව අපිට දුස්චරිතයන්ගෙන් වෙන් කරලා මේ කය තියාගන්න අමාරුයි. ඒ වාගේම මේ වචනේ පවත්වාගෙන යන්න අමාරුයි. ඒ නිසා දක්ෂයා සූර පුද්ගලයා Taman විශේෂම තීන්දුවක් ඇති කර ගන්නවා සංවරයට බර තීන්දුවක් මනේ මගේ මේ ජීවන චර්යාව යම් විදියකට වෙනස් කරගන්නවා. ඒ වෙනස් කිරීමෙන් මට කායික විවේකය වාචසික විවේකයේ වැඩි වෙන ස්වરૂපේ මම සාහවුරු කර ගන්නවා කියන තමන්ගෙන් කයෙන් සිදුවෙන්න තියෙන අකුසල් අඩු කර දීමේ වචනයෙන් සිදුවෙන්න තියෙනා වූ අකුසල් අඩු කර දීමේ ව්‍යාපාරයක යෙදෙනවා. මෙන්න මේ ව්‍යාපාරයට කියනවා ආරම්භ ධාතුව. මේක තමන් ගත කරන්නා වූ කෙලෙස් ජීවිතයේ කෙලෙස් බර මේ ලෝකයේ ඉක්මීම යාම සඳහා ගන්නා වූ ප්‍රථම උත්සාහය. මේක බොහෝමත්ම බරපතල. මේක බොහෝම ගොරෝසුයි. ඉතාමත්ම සැලකිල්ලෙන් කරගත යුතු වැඩක්. අද මේ ඉන්න පිළිස මේ බණහන පිළිස ඒ සම්බන්ධයෙන් විශේෂයෙන් සන්තෝෂ වෙන්න පුළුවන් පිළිසක්. ඒ සෑම කෙනෙක්ම මේ ජීවිතයේ මේ වෙනකොට එකම වාරයක් හෝ මෙන්න මේ කියනා වූ ජීවිතේ ලබා ගැනීම සඳහා සද්දීන් ඉතාමත්ම තමයි සමීපව කල්පනා කර පිළිසක්. ඒ නිසායි අද අපට මේ විවේකේ ලැබිලා තියෙන්නේ. ඒක සඳහා නික්ම ධාතුව කියන එක අපි අද අත්දැකපු දෙයක්. මේ නික්ම ධාතුවෙන් යම් කිසි කෙනෙක් අභිනිෂ්ක්‍මණයක් කරනවා. Taman ඉන්න ජීවිතේම හැඩ ගහ ගන්නවා. එහෙම නැත්නම් ඒ ජීවිතෙන් අයින් වෙලා මේ කාය වචනය දෙක සංවර කරගෙන ඉන්න පුළුවන් පරිසරයකට සාවකාලිකව හෝ පූර්ණ කාලීනව ලං මේක ඉතාමත්ම දුෂ්කර වූ අත්‍යවශ්‍ය වූ කටයුත්තක්. මේන් අපි Tamanගේ පරිසරය පාදම එහෙම නැත්නම් අඩිතාලම පිරිසිදු කර ගැනීමක් කරනවා. ඒ වෙන්නේ පිරිසිදු කර ගැනීමක් කරන්නේ නැතුව ඉතින් ඉදිරියට ඇත්තා වූ සූක්ෂම ධර්මයේ මේ සංඛාණයට ලං කර ගන්නවා කියන එක දුෂ්කරයි. විශේෂයෙන්ම ආධුනිකයට දුෂ්කරයි. ඒ නිසා ආරම්භ ධාතුව ඉතාමත්ම අවශ්‍ය කරන දෙයක්. මේ අවශ්‍ය කරන ආරම්භ ධාතුවේදී මූලිකවම ආරම්භ ධාතුවට ලක් වෙන යෝගාවචරයගේ හයත් වචනයත් සංවර කර ගැනීමට මේ ආරම්භ ධාතු උදව් කරනවා. නමුත් යම් කිසි කෙනෙක් ඒ විදිහට සිල්ලර ගැනීම වශයෙන් හෝ එහෙම නැත්නම් කෙටි කාලීන භාවනා පන්තියකට ඇතුල් වීමකින් හෝ නැත්නම් පැවිදි වීමකින් හෝ ඒ ඇති කරගත්තට පස්සේ Tamanට තේරෙනවා මේ කාය වචන දෙක අකුසලයෙන් වෙන් කරගන්න සුදුසු පරිසරයක ලැබූ පමණින් අපි බලාපොරොත්තු වන්නා වූ ඒ සෑම සියලුම සාන්ද සුන්දර සාන්ද සාන්ත වූ සුන්දර භාවය ලබා ගන්නට අමාරුයි. එහෙමනම් මේ මතු මතේ ඉඳලා මේ හිතේ අත්තා වූ කෙලෙස් නැත්නම් ත්‍රිවිධ ద్వාරයේ වශයෙන්ම සංවර කර ගැනීමේ වැඩ පිළිවෙලකට බැසිය යුතුයි කියලා කමන්ට වැටෙන්න පටන් ගන්නවා. අන්නේ වැටෙන මට්ටමට ආවට පස්සේ තමයි යෝගාවචරයට මේ ධම්ම බවත්හානිය ඉදිරිපත් වෙන්නේ. මේ ධම්ම බවත්හානියේදී ඒ පුද්ගලයාට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා මේ සතාගත පරම්පරාවේ ආර්ය පරම්පරාවෙන් පැවතගෙන එන්නා වූ උපදේශ පිළිබඳව රඳාපවතීට සිද්ධ වෙනවා. මේ උපදේශවල රඳාපැවතීම අද කාල යුගයේ හැටියට නම් පොත්පත්වලින් සාකච්ඡා මාර්ගයෙන් කරන්න පුළුවන්. වඩා ඉතාත්ම සූක්ෂමේ සාර්ථක ක්‍රමේන ඒ පාරේ ගමන් කළා වූ තමන්ට ඉදිරියෙන් ගමන් කළා වූ කෙනෙකුගෙන් උපදේශ ලබා ගැනීම. අන්නේ උපදේශ පන්තියේ ප්‍රධාන වශයෙන්ම සඳහන් වෙන්නේ තමන්ගේ හිත අර කලින් කියපු ආකාරයට කය වශයෙන් වචනේ වශයෙන් තැන්පත් කරලා හදාගත් ආ වූ පරිසරයේ මත ඉඳගෙන පිරිසුදු පදනමේ මත ඉඳගෙන එක අරමුණකට යොමු කරනවා මේ වැඩ පිළිවෙලේදී කය හික්මවීම වචනය හික්මවීමට වඩා සූක්ෂම ස්වරූපයක් ගන්නවා මේ විදිහට යම්කිසි යෝගාවචරයකට ලැබෙනා වූ උපදේශ මත මේ යෝගාචරය මේ මතුවෙනා වූ අරමුණේ ගුරුවරයාත් සමග කරන සාකච්ඡාවකදී තීන්දු කරගෙන මූල කර්මස්ථානයේ තේරුම් අරගෙන නැවත නැවතත් එහි හිත යොදවන්න පටන් අරගන්නකොට ඒ යොදවීමේදී යම් මොහතක ඔහුගේ එල්ලේ හරියනවා වීර්යය නැවත නැවතත් යෙදවීම සාර්ථක වීම නිසා අරමුණක් හිතත් දෙක එකට මූලක මූල දිලා හිටියා අන්නේ මොහොනට මොහොන දීලා ඉන්න වෙලාවේදී ඒ යෝගාවචරයට වෙනසක් වැටහෙනවා. මේ වෙනස එක ක්ෂණයකට වැටහෙනවට වැඩිය ඒ මොහොනට මොහොන දීලා අරමුණක් එක්කම මේ භාවනාව ක්ෂණයක් දෙකක් තුනක් හතරක් වශයෙන් දිගට පවතිනවනේ ඒ වැටහීම තහවුරු වැටහීම ප්‍රකට වෙනවා. වැටහීම විසද වෙනවා. මේ වැටහීම සිදු වෙන්නේ මේ අරමුණට මෙනෙහි කරන හිත භාවනා හිත යොමුව පවතින තාක්කල් අර මොනකින් හිත අතින් අතරමැද කිසිම හිතසක් පරතරයක් තලයක් නැති නිසා කිසිම ක්ලේශයකට රිංග ගන්න බැරි වෙනවා අරමුණයි හිතයි පමණයි ඒ කියන්නේ මේ මොහොතේ කායික වශයෙන් කිසිම දුස්චර්යයකට ඉඩක් නැල්ලම නැහැ ඇත්තේම නැහැ වචනේ වශයෙන් කිසිම දුස්චර්යයකට ඉඩක් නැහැ ඒ තබා හිතේවත් ක්ලේශයකට ඉඳ නැති මට්ටමකටපත් වෙනවා. මේක ඉතාමත්ම වටින අවස්ථාවක්. මේ වටින අවස්ථාව මේ ආරම්භ ධාතුවේදී අත්දකින්න දෙයක් නෙවෙයි. මේක නික්ම ධාතුව වශයෙන් වීර්ය ක්‍රියාත්මක කරන්නා වූ යෝගාවචරයාටම ලැබෙනා වූ විශේෂ ආනිසංසය. මේ විදිහට මේ යෝගාවචරයා මේ සතිපට්ඨාන ධර්මයේ අත්තා වූ සත්තානං විසුද්ධිය ආදී වූ යම් කිසි කෙනෙක් භාවනා කරනවා නම් ඒ කාන්තේ මේ සත්‍ය අපිරිසිදු භාවයටපත් වෙනවා කියන එක දැන් ක්ෂණයකට අත්දකිනවා. මේ ක්ෂණයකට අත්දැකීම නිසා යෝගාවචරය මුලින් සතිපට්ඨානයේ ඇදහිීමෙන් බාරගත්තත් සද්ධාවෙන් බාරගත්තත් දැන් තමන්ගේම අත්දැකීමෙන් වරින් වර හෝ චිත්ත අරමුණ සමග එකට වැටී යාමදී පහළ වෙන්නා වූ මේ අත්දැකීම මත තහවුරු වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ විදියට Taman තුලම මේ සතිපට්ඨානයේ ක්‍රියාත්මක කරන්න පුළුවන් ය බුදුරජාණන් වහන්සේ මේක අවුරුදු 2500 ගානකට ඉස්සලා පහළ වුණත් මේක හැතපුම් 2000 ගානකට 1000 ගානකට ඈතින් පහළ වුණත් මේ ධර්මයේ අදට මට ගැළපෙනවාය කියලා යෝගාවචරයට දැන් වැටෙන්න පටන් අරගන්නකොට ඔහු තුල තිබුණා වූ ශ්‍රද්ධාවේ විශේෂ කුරු ගැනීමක් සිදු වෙනවා. ඔහුට තව තවත් ඉදිරියට මේ විදිහටම මේ සතිය මේ වීර්යය මේ සමාධිය දිගට පවත්වාගෙන යන්න පුළුවන් නම් කොච්චර හොඳද කියන කුසල ඡන්දේ පහළ වෙනවා. තවත් පැත්තකින් මේ ධර්මෙම කියනවනම් ආරම්භ ධාතුවේදී යෝගාවචරයා කය වචනේ වශයෙන් හිත ශරීරය නැත්නම් සමා සංවර කරගෙන නිකම ධාතුවේදී හිත කය වචනේ වශයෙන් තුන්දොර සංයම කරනවා කියලා කියන්නේ භාවනා වචන මාලාවේ හැටියට යෝගාවචරය සමාධිය ස්පර්ශ කරන්න පටන් ගන්නවා. මේ සමාධිය ස්පර්ශ කිරීම අද මේ විස්තරණමණී අපි කරගෙන යන වැඩ පිළිවෙල හිතට බලනකොට සතිපට්ඨානෙ පැත්තෙන් බලනකොට විපස්සනා පැත්තෙන් බලනකොට මේකට අපි කියනවා ක්ෂණික සමාධිය කියලා. මොකද විපස්සනාවේදී අපි අරමුණු කරන්නේ තමන්ගේ සදින්ද්‍රයන්ට ගොදුරු වෙන ආධ්‍යාත්මික අරමුණක් නිසා අරමුණ වහවා වෙනස් වෙන සුළුයි. මේ වෙනස් වෙන වෙනස් වෙන අරමුණු මතම ස්ථානත්ව වේගයක ස්ථානත්ව යහුසුරුව හිත විහිද වීමේ දක්ෂ වෙන යෝගාවචරය ඒ ක්ෂණය මත ඒ අරමුණේ හිත නංවනවා ඊගාවචනයේදී ඒ අරමුණ විකෘති භාවයට පත්වීමෙන් හෝ වෙනත් අරමුණකට මතුවීමෙන් වෙනස් වුණාට ඒ වෙනස් වීමත් අල්ලා ගනිමින්ම හිත විහිදුවනවා මේ විහිදීම නිසා යෝගාවචරයාට හිතටත් අරමුණටත් අතරමැද ආසාවක් එපා වීමක් කම්මැලිකමක්, සැකයක්, කුකුසක් කිසිත්ම නැති. අර උනායි හිතයි මොන දීලා ඉන්න සත්‍තර පස්සේ. මේ නිසා මේ ආකාරයට දිගට හිත එක ක්ෂණයක් දෙකක් තුනක් වශයෙන් දිගට පවත්වනකොට යෝගාවචරයාගේ භාවනා හිතත් මේ අරමුණක් වැඩි වැඩියෙන් ලං ලංව ආශ්‍රය කරන්න අවස්ථාව ලැබෙනකොට යෝගාවචරයා ක්‍රමක්‍රමයෙන් අවබෝධයටපත් වෙනවා මේ අරමුණ කියලා කියන්නේ රූප ධර්ම කොටාසයක් මේ අරමුණ දැනගන්නවා කියලා කියන්නේ නාම ධර්ම කොටාසයක් කිය. මෙන්න මේ විදිහට දැන් යෝගාවචරය මෙතු ආකාර සංසාරේ නොදකපු ආකාරයක මේ අරමුණ සම්බන්ධයෙන් මූලික ධර්ම විශ්ලේෂණයකටපත් වෙනවා. මේකට කියනවා ධර්ම උපවත්තාණය කියලා. අරමුණ මතුවීමත් සමගම අරමුණ කෙරෙහි හිත වේගයෙන් විහිදීමේ දක්ෂතාවය නිසා අරමුණ වෙනස් වෙද්දී කිසිම කැමැත්තක් අකමැත්තකට ඉඩ නොතබා අරමුණේ වෙනස් වෙන වෙනස් වෙන වාරයක් පාසා හිත පැතිරීමේ දීපීමේ දක්ෂතාවයේ මතුවෙනකොට යෝගාවචරය මූලික ධම්මවත්තාණය ඇතිකරන්න පටන් ගන්නවා. මේ මූලික ධම්මවත්තාණය කියලා කියන්නේ මෙනෙහි කරන හිත නාම ධර්මයක් වශයෙන් උත් මේ සිතට ගොදුරු වන්නා වූ අරමුණ රූප ධර්මයක් වශයෙන් උත් මුදින්ම නාම රූප කියනා වූ මේ දෙහෙදය දැක ගන්න පටන් ගන්නවා. නමුත් අපි අර මුලින්ම මතක් කළා වගේ මේ අවස්ථාව අධ්‍යක ගන්න ක්ෂණයක් වශයෙන් වැඩි කල් යන්නේ නැහැ. යෝගාවචරයේකට මේ භාවනා ක්‍රියාපටිපාටිය උපදේශ ටික හරියට විෂදව දැනගත්තොත් සති දෙකක් ඇතුළත තුර තමයි සාහව කරගන්න පුළුවන් මේ භවයේදී මේ කර්මස්ථානයේ මගින් මේ ගුරුවරයාගේ මේ ස්ථානයේදී මට සමාධිය පිහිටනවාද නැද්ද ඒක එච්චර කල් යන වැඩක් නෙවෙයි අවශ්‍ය කරන්නේ ක්‍රමය පිළිබඳ ඉතාමත්ම විෂදව දැනගන්න. එහෙම නැත්නම් ආරමුණට හිත නැංවීම කියනා වූ මේ වෙනත් විදිහට කියනවා නම් ධානාංගයක් වෙන්නේ විතක්කය ෘත්‍ය වශයෙන් තේරුම් ගන්න ඕනේ. ඒ ලැබෙනා වූ ආනිසංසනයකට මේ විදිහට හිත නැංවීමේ Taman දක්ෂ වුණත් පුළුවන් වුණත් ඊට වැඩිය සම්පූර්ණව වෙනත් අභිෝගයක් තමයි එවැනි විදිහට මතුවෙන මතුවෙන අරමුණෙහි හිත නැංවීම දිගට පැවැත්වීම. එහෙම නැත්නම් හිත අඛණ්ඩ භාවය පැවැත්වීම මේකට කියනවා වීර්යය කියලා. මේක විශාල ශක්තියක් වගේ. මේ ශක්තිය අර කියන ආරම්භ ධාතුවේ ඇති ශක්තියට වැඩිය වෙනස්. මේ ශක්තිය සූක්ෂමයි දිගට පවත්වන්න යම් මොහතක යෝගාවචරයා මේ විදිහට භාවනා ක්‍රමයේ තේරුම් ගන්න ගන්නවා. යෝගාවචරයෙකුට වශයෙන් කර්මස්ථානාචාර්යවරු බරපතල වගකීම් කිසි දෙයක් දෙන්නේ නැහැ. දෙකයි පවරන්නේ වීරිය පවත්තන්ට විතක්කේ පවත්තන. එච්චරයි. යම් කිසි කෙනෙකුට යම් කිසි යෝගාවචරයට මේ දෙක තේරුම් අරගෙන මේක සාර්ථක භාවයේ ඇති වුණා නම් ඒ පැහැදිලි හිත රාගයෙන් තොර, ద్వේෂයෙන් තොර, මෝහයෙන් තොර. රාගයෙන් තොර කියන්නේ අරමුණ පිම්බීම වේවා, හැකිලිම වේවා, ආස්වාසේ වේවා, ප්‍රස්වාසේ වේවා, ආස්වාසයේ සිදුවෙද්දීම හිත ආස්වාසයට යොමු කරලා පවතිනවා නම් ඒ හිත ආස්වාසය ආස කරන්නේ නැහැ. ලෝභ කරන්නේ නැහැ. ඒ වගේම ඒ ආස්වාස අරමුණු වේවා පින්වීම හැකිලිම අරමුණු වේවා ද්වේෂයෙන් දුරු කරන්න උත්සාහ කරන්නේ නැහැ. වෛර කරන්නේ නැහැ. පැහැර කර පැහැර කරන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ කියන්නේ අරමුණේ ආසාව තරහ පහළ වෙන්නේ නැහැ. තුන්වෙනි වශයෙන් මේ අරමුණ මොකද්ද? මේ අරමුණ මෙහෙම කළ යුත්තක්ද ආදී විදියට කිසිම තර්ක විතර්ක හිතට කුකුස් පහළ වීමක් නැහැ. හරියටම අරමුණට හිත ලං වුණා කියන පැහැදිලි බව අවබෝධය කියන්නේ අවු ඥානෙ පහළ වෙනවා. ඒ නිසා මෝහයට ඉඩක් නැහැ. මෙන්න මේ විදිහට අරමුණේ රාග, ద్వේෂ, මෝහ තොර වූ මේ පැහැදිලි හිත ඇති වෙන වෙලාවේදී යෝගාවචරය ආරම්භ ධාතුවේදී යම් විදිහකට ප්‍රාර්ථනා කළා නම් පිරිසිදු සීලයක් අන්නේ පිරිසිදු සීලේ ඒකාන්තයෙන් මේ ක්ෂණයේ අංග සම්පූර්ණ භාවයට පත්. ඒ කියන්නේ කාය වශයෙන් වචනේ වශයෙන් කිසිත්ම දෝෂයක් දුස්චරිතයක් සිදු වෙන අතර මේ කායික වාචික මට්ටමට දියුණු වෙන්න තරම් කෙලස්වත් හිතේ නැති මට්ටමටපත් වෙනවා. මේ නිසා මේ හිත ඉකාමත්ම පැහැදිලි භාවයක් ඇති වෙනවා. පිරිසිදු භාවයක් ඇති වෙනවා. මේ පැහැදිලි භාවය මේ පිරිසිදු භාව කාමදාකවත් හේතු විරහිතව සිද්ධ වෙන්නේ නැහැ. ඒ කාන්තේම අවශ්‍ය මූලික හේතු ධර්ම සම්පාදනය වීම නිසායි සිද්ධ වෙන්නේ. ඒකට අවශ්‍ය කරන මූලිකම එක හේතුවක් තමයි සතිය. අරමුණට හිත යෙදවීම ඒක නැත්නම් අරමුණේ අප්‍රමාදීකම අරමුණේ ඇති සජීවී ස්වરૂපයෙන් අරමුණ දිහා බලාගෙන සිටීම සතිය. මේක තියෙන තාකල් මේක කෙලෙස මේක නිකලෙස මේක දුස්චරිතය මේක සුචරිතය කියන එක පෙන්වලා දෙනවා. ඒ නිසා යෝගාවචර අවස්ථාවක් තියෙනවා. දුක්චරිතයෙන් දුර වෙනවා නම් දුර වෙන්න, සුචරිතයට ලං වෙනවා නම් ලං වෙන්න. ඒ නිසා මූලිකවම සතිය යෝගාවචරයට ආලෝකයක් අරගෙන දෙනවා, Taman ගැන පාර පෙන්ලා දෙනවා. ඊළඟට අපි අර කිව්ව විදිහට ඒ ක්ෂණය දෙමොහොතක්, තුන් මොහොතක්, හතර මොහොතක් වශයෙන් දිගට පැවැත්වීමේ වීර්ය කරනවා නම් ඒ වීර්යයෙන් යම්ම වූ කෙලෙස් ප්‍රමාණයක් හිතේ තියෙනවා නම් ඒක බැහැර කරගන්න පුළුවන් තරමට ආරක්ෂාව සලසනවා. ඒ නිසා මේ සතියත් මේ වීර්යයත් කියන දෙක ප්‍රථමයෙන්ම හිත කෙලෙස් දුරු කරලා දෙවණියට ප්‍රථමයෙන්ම හිතට කෙලෙස් එන්න තියෙන දොරවල් වහලා දෙවණියට හිතේ යත්තා වූ කෙලෙස් දුරු කිරීම නිසා ඉතාමත් පැහැදිලි ස්වරූපයකට පත් වෙනවා. මේ පැහැදිලි ස්වරූපය කොයිතරම් දුරට ගැඹුරක් කොයිතරම් දුරට යෝගාචර ගැම්මක් වෙනවද කියනවනම් ඊයේ පැහැදිලි හිත දැකලා ඊයේ පැහැදිලි හිත දිගට පැවැත්ීමේ ආශාව යෝගාවචරයාගේ හිතට තීරණ පටන් ගන්නකොට කිසිම දුස්චරිතයකට බර දෙයක් කිරීමේ ලැජ්ජාව ඔහු තුළ පහළ වෙනවා. නරක දෙයක් කිරීමට බය ඔහු තුළ පහළ වෙනවා. මෙන්න මේ විදිහට පිළිසිදු හිත පැවැත්වීම ඒකාන්තයෙන්ම මගේ යුතුයකමේ යන්න මොහොතක මගේ හිතවිලි પરම්පරාව ක්ලේශයකින් මුසුණාන මම යුතුයකම් ඉතු නොකරන කෙනෙක් ලැජ්ජා විය යුතු කෙනෙක් බය විය යුතු කෙනෙක් කියන විදිහට කෙලස් හිතත් හා නිකලස් හිතත් අතර සංසන්දනයකට යෝගාවචරයට ඉඳලා මෙන්න මේ විදිහට යම් මොහොතක යෝගාවචරය තුළ ක්ෂණික සමාධිය පහළ වීම නිසා හිතේ හිරියෝතප්ප කියන ධර්මය වැඩ කරන්න පටන් අරගත්තාම මේ හිරියෝතප්ප කිසියම් විදියකට දුෂ්චරිතයකට ඉද නොතබ විශාල ආරක්ෂාවක් කරන්නේ. මේ ආරක්ෂාව නිසාම යෝගාවචරයාගේ සීල පාරිශුද්ධිය සාහවු වෙනවා. නමුත් එක ක්ෂණයක යම් බොහෝතක වීර්ය සම්පූර්ණද ඒ ක්ෂණය තුල ඔහුගේ සීලය අතින් පිරිසුදුකම ලැබෙනවා සංසන්දනයේ සිද්ධ වෙනවා. මේ නිසා මේ යෝගාවචරය සෞඛ්‍ය සම්පන්න වේ. සති ධර්මයේ ඒකට හේතු වෙන්නා වූ වීරිය ඒකට හේතු වෙන්නා වූ ඡන්දය, ඒකට හේතු වෙන්නා වූ ශ්‍රද්ධාව ආදී ධර්ම හේතුඵල වශයෙන් තම තමන් වශයෙන් අත්දකින්ද අත්දකින්ද ඔහු තුල පිරිසිදු පැහැදිලි චිත්ත පරම්පරාව පවත්වාගෙන යෑමේ වටිනාකම අපිරිසිදු ක්ලේශයට බර වූ චිත්ත පරම්පරාවක් පවතිනවා නම් ඒ තමන් වංශීක ස්වરૂපයක් තේරෙන්න තේරෙන්න ඔහු තුල තමන්ග තමන් තුලම අත්දකින්න ආ වූ ශ්‍රද්ධාව උපනංගෙට පටන් ගන්නවා විශේෂයෙන්ම මේ විදිහේ පිරිසිදු හිත දිගින් දිගට අත්දකින්න කෙනා තුළ තමන් බලාපොරොත්තු නොවන ප්‍රමාණයේ වීරත්වයක් පහළ වෙන්න පටන් ගන්නවා. මේ වීරත්වය නැත්නම් මේ અભීත ස්වરૂපේ පහළ වෙන්නේ තමන්ගේ චිත්ත පරම්පරාවට කෙලෙස් වැද නොගැනීමේ ප්‍රයත්නයේ සඳහා. ඔහු ඒ විශේෂ සූර වෙන්න පටන් ගන්නවා. යම් මොහොතක යෝගාවචරයා තුළ මේ හිරියොතක් ධර්ම දෙක මේකට සිංහලෙන් කියනවා පවට බය සහ පවට ලැජ්ජාව. ලැජ්ජ බය කියලා කියනවා. මේ දෙක දරාගෙන මේ දෙක තමංගේ ඉතාමත්ම මේ ගමනට පහසු කරන්නා වූ අත්‍යවශ්‍ය අංගෝපකරණ දෙකක් කියලා ඉදිරිපත් කරගෙන යනවනේ එවැනි යෝගාවචරයාගේ විපස්සනාව බාධා විරහිතව වැඩේ. නමුත් මේ தત્ත්වයේ දිගට පවත්වාගෙන යනවා කියලා කියන්නේ එසේ මෙසේ කටයුත්තක් නෙවෙයි. ඉතාමත්ම ඥානවන්තව ඉතාමත්ම සංවේදීව සපයාගත යුතුයක්. ඒකට මූලිකවම ඒ කියන්නේ මේ හිරියෝතප්ප ධර්ම දෙක මූලිකවම අඛණ්ඩව පවත්වාගෙන යන්න හේතු වෙන්නේ Taman තුල ඇත්තා වූ මේ වීරිය කියන ආවචෛසික ධර්ම. මේ ධර්මයේ නැතුව යෝගාචරයා හිතට එන දෙයක් ආපුදෙන් නැති දෙයක් නැති විචාවේ කියලා නාමක ඕලාරික ගොරෝසු කටයුතු කරන්න පටන් අරගත්තොත් ඒ යෝගාවචරය අරමුණට හිත යෙදී පවතින ආචනය අගය කරන්නේ අරමුණට හිත යොමු වෙච්ච වෙලාවේ කල්පනාවට පෙළඹෙනවා. සැකයට භාජනය වෙනවා. මේක කළ යුතුද? ඔය කියන තරමටම වීර්ය අවශ්‍යද? ඔය කියන තරමටම ඉන්ද්‍රිය සංවරය අවශ්‍යද? අන්න ඔය විදිහට සැක පහල කරන්න පටන් අර ගන්නකොට ඔහු අරමුණට හිත යෙදුනත් ඒ අරමුණත් හිතත් අතර ලොකු පරතරයක් පවතිනවා. ඒ පරතරය තුළ මොහුගේ අරමුණට කැමැත්ත අකමැත්ත කම්මැලිකම, සැකය ආදී නීවර ධර්ම ඇතිවීම නිසා අර හිතේ පවතින ආ වූ පිරිසිදු භාවය දුර්වල වෙනවා, දුර්වර්ණ වෙනවා. දුර්වර්ණ වෙනකොට ඔහු තුළ ඕලාරික ගති, ගොරෝසු ගතිපත් වීම නිසා බය ලැජ්ජ දෙක නැතුව යනවා. නරක දෙයක් කරාට ඒකට බයක් හිතෙන්නේ නැහැ. ලැජ්ජාවක් හිතෙන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් ගත්තොත් අර මුලින් අපි සඳහන් කරව කම්මස්සකතා ඥාන සම්මාදිටියවත් නැති මේ ලෝකේ අද මේ වෙලා තියෙන ලෝක විනාශය දිහා බලනකොට ප්‍රධාන වශයෙන්ම තේරුම් අරගන්න ඕනේ මේ ලෝක විනාශක ධර්ම දෙක. පවට බයක් පවට ලැජ්ජාවක් නැති මේ ස්වરૂපේ නිසයි මේ ස්වરૂපයටපත් වෙලා තියෙන්නේ. ඒකට හේතුව කෙලෙස් වලින් තොරව ජීවිතේ පවත්වාගෙන යෑ මේ වීරියක් වොන් තුල නැති නිසා. නමුත් යෝගාවචරයා මේ අවස්ථාවේදී මෙවැනි ලෝකීයතාව හෝදලා පිරිසුදු කරන්න බැරි. ව්‍යාපාරයක් මාර්ගයෙන් රජයක් මාර්ගයෙන් පිරිසුදු කරන්න බැරි විදිහට මේ කෙලෙසී තියෙන ස්වરૂපයක් තමන්ගේ හිත ඒක සාපේක්ෂව පැහැදිලිව කෙලස් පිළි නොගන්නා ස්වරූපයෙන් අරමුණට නැවත නැවත නැංවෙන ස්වරූපයක් දකිනකොට ඒ යෝගාවචරයාගේ පරණ පාරමිතා ශක්තියත් ඒ වාගේම ඥාන ශක්තියත් කියුණුනම් ඔහු වඩ වඩාත් මේ මේ හිත පිරිසිදුව පවත්වාගෙන යෑමේ ප්‍රයත්නයේ දිවි දෙනවා. උර දෙනවා. එහිම කාලය ගත කරන්න පටන් අර ගන්නවා. එතකොට ඔහුට වැටහෙනවා තේරුම් අරගන්න පුළුවන් වෙනවා මේ වීරිය පවතින තාක්කල් මේ වීර්ය අගය කිරීම පවතින තාක්කල් ඔහුට ඒක පවත්වාගෙන යන්න පුළුවන්. මොකද්ද පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ? අරමුණට කෙලින්ම හිත සබාගෙන අරමුණත් හිතත් අතර කෙලෙස් වින්වා ගැනීමට ඉඩ නොතබා දිගට භාවනා පවත්වාගෙන යන්න පුළුවන්. මේක තමයි භාවනාව වැඩෙන්න සතිපත්තහණේ වැඩෙන්න අවශ්‍ය කරන මූලිකම අවශ්‍යතාවය. යම් මොහතක සහැල්ලුවක් හිතේ ඇති වුණා නම් යම් මොහතක අරමුණක් හිතක් දෙක අතර මැද පැලීමක් ඉඩක් ඇති වුණා නම් ඒ තුල හිතේ පවතින ආ වූ අර වීරත්වය පිරිච්චිනවා. හිතේ තුල යන ආ වූ ඒ කාර්යක්ෂම භාවය, කර්මන්නේ භාවය පිරිහෙනවා. ඒ වෙනුවට හිත දීන භාවයට, කෝසජ්ජ භාවයට, පසුබාල ස්වරූපයට පත් වෙනවා. මේ පසුබාල ස්වරූපේ, මේ කෝසජ්ජ ස්වරූපේ, මේ හැකිලෙන ස්වරූපේ යෝගාවචරය යටි හිතින් ප්‍රිය කරනවා. ඒ කියන්නේ ක්ලේශෝ ධර්ම බය නැතුව බාර ගන්නා ස්වරූපය. ලැජ්ජ නැතුව බාර ගන්නා ස්වරූපය. මේ නිසා අර දීන භාවයේ කෝසජ්ජ භාවයේ අනුව හිත ගුලි ගැහෙනවා පසුබානවා අකර්මණ්‍ය භාවයටපත් වෙනවා කෙලෙස් ධර්ම දිගින් දිගට වැඩෙන්න පටන් මේ නිසා යෝගාවචරය සතිපට්ඨාන භාවනාවේදී ඒ භාවනා කරලා අනුන් කෙරෙහි මෛත්‍රිය පිහිටුවාගෙන දෙන්නා වූ මේ උපදේශ මාලාවේ මූලික උපදේශ ටික ඉතාමත්ම ගෞරවයෙන් තේරුම් ගන්න ඕන තේරුම් අරගෙන ක්‍රියාත්මක කරනවා නම් යෝගාචරයට යෝගාචර ජීවිතයේ වටිනාකම Taman තුරටපත් වෙනවා. ඒපත් වෙන්නපත් වෙන්න Taman තේරෙනවා මුලදී භාවනා පටන් ගන්න කාලෙදී ආධුනික කාලයේදී මෙව සැකකරන්ට පිළිගත යුත්තා වූම ධර්ම සැකකරන්ටත් ඒවා Tamanට විශේෂෝචර නොවෙන්නා වූ දේ Taman කල්පනා කරන්ට යෑමත් නිසා මේ බයලජ්‍ය දෙකට බය ලැජ්ජා බය ලැජ්ජාව කියන දෙක වෙනුවට අහිරික අනෝතප්පේ කියනවා ලැජ්ජ බය නැති ස්වරූපයකටපත්. තීරුම් අරගන්න ඕනේ අපි යම් විශේෂ ක්ෂේත්‍රයක අපේ දැනුම විහිදී තියෙන ප්‍රමාණයක් තුළ අපිට යම් යම් යම් තීන්දුව ගන්න පුළුවන්කමක් තියෙනවා. මේ තීන්දුව පිළිබඳව අපිට උත්සාහ වෙන්න පුළුවන්කමක් තියෙනවා. මේ තහවුරු තාකල් ඒ තීන්දුව අපි දැනකට යොමු කරනවා. අපි ඉන්න තැනින් කරදරාලි තැනකට යොමු කරනවා. නමුත් Tamanට අදාළ නැති විශේෂේත්‍රයක් නම් Taman අධ්‍යක්ෂ නැති විශේෂේත්‍රයක් නම් ඒ තුල කල්පනා කරන්න යනවනම් ඒ තුල විග්‍රහ කරන්න යනවනම් අපිට එන්ටෙන් වික්ෂිප්ත භාවයටපත් වෙනවා. අනිස්තිර භාවයටපත් වීම නිසා දැනකට යොමුවක් ඇති වෙන්නේ ඒ වෙනුවට Taman කරගෙන යන වැඩ පිළිබඳව සැක පහළ වෙනවා. සැක පහළ වීම නිසා වැඩ රාශිය දි รา වටපත් වෙනවා. ඒ නිසා යෝගාවචරය තේරුම් අරගන්න ඕනේ මේ සතිපට්ඨාන ශේත්‍රය <clears throat> අත්දැකීමම ප්‍රධාන කරගෙන යන ශේෂ්ත්‍රයක්. මේ ශේෂ්ත්‍රයේ තමයි අරමුණට මේ විදිහටම හිත නැංවිය යුතුද? මේ විදිහටම ධිකටම සතිය පැවැත්විය යුතුද? මේ විදිහට ධිකටම වීර්ය පැවැත්විය යුතුද කියන විදිහේ මේ මූලික ධර්ම සැකකරන ස්වරූපයටපත් වෙනවනම් <clears throat> එවැනි අත්දැකීම් කියන්න තියෙන්නේ සනීප කරන්න බැරි ලෙඩු කියලා. මේ විදිහට යම් කෙනෙක් සැක කරලා තමන්ට අදාළ නැති තමන් නොදන්න අත්දැකීම් ශේෂ්ත්‍රයටපත් වෙච්ච නැති දේවල් සැක කරනවා නම් බුදුරජාණන් වහන්සේ පවා පිළි අරගෙන කියනවා එවැනි අත්දැකීම් පිළියම් කරන්න අමාරුයි. ඒ නිසා මේ සතිපට්ඨාන භාවනාවේදී දෙන අත්දැකීම් ඉදිරිපත් වෙන අත්දැකීම් දෙන උපදේශ මාලාව විශාල ප්‍රඥාවට ගෝචරයි විශාල කරුණාවකින් ඉදිරිපත් කරන්නේ ඒ නිසා මූලිකවම තේරුම් අරගන්න ඕනේ ධර්ම පවත්තානේ වශයෙන් මතුවෙන මතුවෙන අරමුණේ අරමුණට ස්වභාවික ලක්ෂණ එහෙම නැත්නම් සෑම අරමුණකටම පොදු ලක්ෂණ කියනා වූ ධර්ම ස්වરૂපේ මතුවෙන්න නම් දිගට මේ වීර්යය පවතින්න ඕන. යම් ප්‍රමාණයකට මේ වීර්යය දිගට පවතිනවා නම් සතිය දිගට පවතිනවා. සතිය දිගට පවතිනවා නම් සමාධිය දිගට පවතිනවා. සමාධිය දිගට පවතිනවා නම් යථාභූත ඥාන දර්ශනය කියනා වූ ඇත්ත ඇති හැටි පේන්න පටන් ගන්නවා. මෙව නියම. මේ නියම ධර්ම යම් කෙනෙක් වැරදි පැත්තෙන් පරීක්ෂා කරන්න ඉදිරිපත් වෙනවා නම් මේක ඇත්තද නැත්තද කියලා නොකිරීම තුළින් පරීක්ෂා කරන්නපත් වෙනවා නම් ඔහු තුළ ගොරෝසුකමක් රළු භාවයක් දිගින් දිගට වැඩෙනවා තවට බය ලැජ්ජ නැති ස්වරූපයටපත් වෙනවා මේ නිසා මේ හිරියෝතප කියනා වූ මේ තවට බය ලැජ්ජා ස්වරූපය ඇති කෙනා ලොකු ආරක්ෂාවක් සහිතව ජීවත් වෙන කෙනෙක් කියලා හිතා ගන්න පුළුවන් යම් කිසි කෙනෙකුට කාම ඇති වෙලා නැතිනම් අසතිමත් වීම ලැජ්ජාවට කාරණාවක් ය අසතියෙන් ගත කිරීම බයට කාරණාවක් ය විගට වීර්ය නොපැවැත්වීම ලැජ්ජාවට කාරණාවක් ය විගට වීර්ය නොපැවැත්වීම බයට කාරණාවක් ය සමාධිය නැතිකම බයට කාරණාවක් ය සමාධිය නැතිකම ලැජ්ජාවට කාරණාවක් ය කියන මේ ධර්ම පිළිගන්නේ නැතිනම් මේ පුද්ගලයා තුළ ගුණෝස ස්වરૂපය අනාරක්ෂිත ස්වરૂපය කොයියම්ම මොහතක පොහොතුලින් දුස්චරිතයක් සිදු වේද කියලා කියන්න බැරි ස්වරූපේ පහළ මේ නිසා මේකට කියනවා ලෝකනාශක ධර්ම කියලා. ඒ නිසා යම් කිසි කෙනෙක් භාවනාවේ මූලිකවම පවත්වන්නා වූ වීර්යය, නිකම ධාතුව පාවිච්චි කරමින් පාවිච්චි කරමින් ශක්ති ප්‍රමාණයෙන් අරමුණට හිත යොමු කරගෙන ජීවත් වෙනවනම් උඩ විශේෂ ආනිසංසයක් වශයෙන් මේ ලැජ්ජ බය පහළ වෙනවා. මේ ලැජ්ජ බය තීන තාකල් ඔහුගේ ලෝකය පාලන ලෝකයක් බවට පත් වෙනවා. ඒ නිසා මේකට ලෝකපාල ධර්ම කියලා බුදුරජාණන් වහන්සේ විසින් නම් කරන්ට ඉදලා තියෙනවා. යම් කිසි පිරිසක් තුල එක සමාජයක් තුල මේ හිරියෝතප ධර්ම පවතිනවනම් ඒ මුළු සමාජයේම ඒකාන්තයෙන්ම දේව සමාජයක් බ්‍රහ්ම සමාජයක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් ලෝක විනාශ ධර්ම වලින් තොර වූ ලෝකපාල ධර්ම පවතිනා වූ සමාජයක් බවට පත් වෙනවා. මේ නිසා යෝගාවචරය තමන්ගේ වැඩ කටයුතු රාශිය විද්‍යාව යොදවන මොහොතක් මොහොතක් පාස මේ වැඩ පිළිවෙල පිළිසිඳිනවා. පිළිසිඳ පිළිසිඳ තමංගේ මේ ශක්තියින් ඒකාන්තයෙන්ම මේ විදිහට පවත බය ලැජ්ජා ස්වරූපයේ පවතින ආකාරයට පවතිනවාද කියලා තේරුම් ගන්නවනම් ඔහුට වැටහෙනවා තමයි විපස්සනා මාර්ගය ඉදිරියට ගමන් කරනවා. එහෙම නැතුව ප්‍රතිඵල බලාපොරොත්තු වීමක් නෙවෙයි මෙතන අදහස් කරන්නේ. එහෙම නැතුව දීර්යය සතිය සමාධිය ආදී මූලික ධර්මයේ යටපහුව කරගෙන ඒව ගැන සැලකිල්ලකින් තොරව මොන විදියෙ දක්ෂයි කියලා හිතන වැඩ, පඬිතයි කියලා හිතන වැඩ කරත් කාමදාකව සතිපට්ඨානේ වැඩෙනවා කියලා හිතන්න එපා. ඒ වාගේම සත්තානං විසුද්ධිය ආදී වූ ආනිසංස ලැබෙනවා කියලා හිතන්න එපා. මොකද අද්දේකල බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේවල් උපදේශ පන්තියේ සරලයි නමුත් ඉතාමත් පැහැදිලිව තේරුම් ගන්නවා. තේරුම් අරගෙන ක්‍රියාත්මක කරනවනම් ඒකාන්තයෙන්ම Tamante එක පරීක්ෂා කරන්න පුළුවන්. මේ පරීක්ෂා ක්‍රමයෙන් කරමින් ඒවා දිනු දිනු භාවයටපත් කරනවා නම් ක්‍රමයෙන් ඒ වීර්යය උනත් වීරත්වයක් බාටපත් වෙනවා. අභියෝග ඉදිරියට එන අභියෝග මුලදීම විනෝදාංශයක් බාටපත් වෙනවා. සෑම උදාහරණයක් වශයෙන් කියනවනම් ඒ සිඹීම හැකිලිම ආස්වාද ප්‍රසවාසයේ වැනි අරමුණක් ඉදිරියටපත් වෙලා ඒ අරමුණ ප්‍රියව වැටුණත් අප්‍රිය වැටුණත් කම්මැලි වැටුණත් උනන්දු වැටුණත් දිගට මේ භාව ධර්ම තේරුම් අරගැනීමෙන් ඉදිරියට හිත පවත්වන යෝගාවචරයට ජීවිතයේදී ලාභයක් ප්‍රශංසාවක් වෙන අෂ්ටලෝක ධර්ම ධර්මයක් ඉදිරිපත් වුණත් ඔහු ඒ නොසැලී සිටීමෙම වීරත්වයක් විදිහට කටයුතු කිරීම නිසා අනවශ්‍ය කරදර ලං කර ගැනීමක් නැති වෙන්න පටන් ගන්නවා. මේ අනුව ඔහු තුල ඇත්තා වූ අර හිරියෝතප්ප ධර්ම හිරි බල ඕතප්ප බල කියන විදිහට ඊ타මත්ම ශක්ති සම්පූර්ණව වැඩෙන්න පටන් ගන්නවා මේ විදිහට හිරි බල ඕතප්ප බල කියනා වූ මේ ධර්ම වැඩෙන ආසුර ස්වરૂපෙට දිගින් දිගටම Tamanගේ වීර්ය දිගට පවත්වන්න පුළුවන්කම තියෙනවනම් ඒ වීර්යයට තමයි අපි සඳහන් කරන්නේ නික්කම ධාතුව කියලා වෙන විදිහකට සඳහන් කරනවනම් දුෂ්කරතාවයක් Tamange භාවනා කටයුත්තේදී හෝ වේවා එදිනෙදා ජීවිතයේ ඉරියව් පැවැත්වීමේදී හෝ වේවා දුෂ්කර භාවයක් ඉදිරිපත් වෙච්ච වෙලාවේදී Tamange වීරිය නොකඩ සතිය නොකඩාගෙන සමාධිය නොකඩාගෙන සූර විදිහට ඒ දුෂ්කරතාවයේ තුලින් එකොඩට යන්න පුළුවන්කම තියනවනේ අන්න ඒක තමයි නිකම ධාතු වශයෙන් අදහස් කරන්නේ. ඒ නිකම ධාතුව තියෙන යෝගාවචරය සෑම අභියෝගයක්ම තමන්ගේ පහසුව පිණිස තමන්ට කාරණා කාරණා තේරුම් කර දීමේ හේතු ධර්මයක් විදිහට ලං කර ගන්නවා. මේ විදිහට අරමුණල් හිතත් ලංව පැවැත්ීමේ ප්‍රයත්නය එකතුව සමාන්තරව ගෙන යාමේ ප්‍රයත්නය දිගින් දිගටම දිගින් දිගටම අඛණ්ඩව සිදු කිරීම තමන්ගේ දක්ෂකමක් සූරකමක් යුතුයකමක් වගකීමක් එහෙම නොවුනොත් ලැජ්ජාවක් එහෙම නොවුනොත් බයක් කියන කාරණාව තේරුම් අර ගන්නවනේ අරමුණට හිත හිරත හිතට අරමුණ ආශ්‍රය කිරීමේ වෙලාව වෙනවා. හිතත් අරමුණත් වැඩි වැඩියෙන් ආශ්‍රය කරන්න කරන්න කරන්න මේ අරමුණ කියනා වූ රූප ධර්මයේ මේකය හිත කියනා වූ නාම ධර්මයේ මේකය කියන එක යෝගාවචරයට වැටෙන්න පටන් ගන්නවා. මේක ඒ ධම්මවත්තාන ඥානයේදී යෝගාවචරයාගේ ඥානීය විකාශනයේ වීමේ මූලිකම අඩිතාලය. මතුවෙන මතුවෙන සෑම අරමුණක්ම නාම ධර්ම රූප ධර්ම මේකය කියලා තේරුම් අරගන්න පුළුවන්. ඒ විදිහට තේරුම් අරගන්න නම් මේ කියන විදිහේ සම වීර්ය පවත්වන්න ඕන. ඒ වාගේම යෝගාවචරය තේරුම් අරගන්න ඕනේ මේ වීර්යයට නැත්නම් මේ සතිය සමාධිය ආදී ගැඹුරු ධර්ම පාලවීමට මූලිකම ශක්තිය මූලිකම ගැම්ම දෙන්නා වූ මේ වීර්ය දෙආකාරයක් නිසා අවැඩදායක වෙන්න පුළුවන්. එක ආකාරයක් තමයි අවශ්‍ය ප්‍රමාණයක වීර්ය නැහැ. අරමුණට සම්බන්ධ කරලා කියනවනම් හිත විහිදුවන්ට අමාරුයි අරමුණ දක්වම. අතරමඟ වැටෙනවා. එල්ලේ දක්වාම ඊතලයේ විදිනකොට ඊතලයේ Java කැවීම මදින එල්ලේට මේ පිටින් වැටෙනවා. අන්න ඒ වගේ තමයි එහෙම වෙලාවක හිත හිතවිලි පහළ වෙන්න පටන් අර ගන්නවා. මේ තරම්ම වීර්ය කරන්න ඕනේ. මේ තරම්ම භාවනා කරන්න නැත්නම් සතිය අවශ්‍යයි. මේ තරම්ම සමාධිය ඕනේද? අන්න ඔය විදිහට කල්පනා ධර්ම ඉදිරිපත් වීම නිසා එහෙම නැත්නම් දාර්ශනික මත ඉදිරිපත් කරන්න හැදීම නිසා මුලින්ම අරමුණක් හිතක් දෙක වෙන් වෙන්න පටන් ගන්නවා. මේ භාවයේ දිගින් දිගට වැඩෙන්න පටන් අරගත්තොත් හිත පිටු වෙන ස්වરૂපයේ අකර්මණ්‍ය වෙන ස්වરૂපයේ දීන භාවයේ කෝසජ්ජ භාවයටපත් වෙලා භාවනා ජීවිතයේ ආසන්නම සතුර වෙන කම්මැලිකම ජයගන්නවා. එවැනි යෝගාවචරයේදී ජීවිතයක මනුෂ්‍ය ජීවිතයක ඇත්තා වූ මූලික සීල ධර්ම පවා නැති වෙන්න පටන් අර ගන්නවා මොකද බය ලැජ්ජා දෙක දුර වීම නිසා යම් කිසි කෙනෙක් ඒ විදිහට තේරුම් අරගෙන වීර්ය සම කරලා දැන් වීර්ය සම කිරීම මෙතෙන්දි විශේෂයෙන් වැදගත් වෙන්නේ මොකද මේ අවස්ථාවේදී තමයි යෝගාවචරයාට මේ ක්ෂණික සමාධිය පහළ වෙන්නේ නැත්නම් සමාධිය ඉදිරිපත් වෙන අවස්ථාව ඒ ඉදිරිපත් වෙන සමාධියට සමසේ වීර්ය පැවැත්වීම අලුත් අභ්‍යාසයක් යෝගාචරය තුළම තම సంతානයේ තුලින්ම පහළ වෙන්නා වූ මේ සමාධිය වඩා වර්ධනය වෙන ආකාරයට වීර්ය සමෝපරතියි. ඒකට ආසන්නීම ඉඳගෙන වින කරන සතුර තමයි කම්මැලිකම, එපා වීම, නීරස භාවය. භාවනා කර්මාන්තය. ඒක යෝගාචරය තේරුම් අරගන්න පුළුවන් වුණොත් මේක මහා සතුරෙක්, බයට කාරණාවක්, ලැජ්ජාවට කාරණාවක් කියන ඒ අවබෝධයෙම යෝගාවචරයාගේ සම්‍යක් දෘෂ්ටියක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් කම්මැලිකමක් බවට පත් වෙනවා. ඒ කම්මැලිකමපත් තත්ත්වයට පත් වුනොත් මෝහේ දිහාවට ඇදගෙන යනවා. ඇතිදී ඇති හැටි තේරෙන්නේ නැහැ. ඉදිරියට පත්ලා තියෙන අරමුණ මොකද්ද? කල්පනා කරන්නේ මොකද්ද? ඉන්නේ එක තැනක, හිත එක තැනක. අන්නේ ස්වරූපයට පත් වෙන පැහැදිලි භාවය නැති වෙනවා. මේ විදිහට වීර්ය මදිවීම යෝගාචරයාගේ භාවනා කර්මාන්තය අඩාල කරන මූලිකම ආසන්නම සතුටයි. ඒ වගේම තමයි අතිපග්ගහිතේ කියලා සමහර යෝගාචරෝ වීගයෙන් තමයි ප්‍රතිඵල ලබා ගැනීමේ අදහසට හිත ඕනෑමට වැඩි වේගවත් කරන්න පටන් ගන්නවා. මේ හිතවත් වේගවත් කිරීම නිසා අරමුණ විනිවිදගෙන අරමුණ විසිරුවාගෙන හිත පැතිරී යන්න පටන් ගන්නවා. එතකොටත් අරමුණේ යථා ස්වરૂපේ දැක ගන්නා ස්වરૂපේ නැති වෙනවා බොහෝම ඉක්මනට ඒ යෝගාවචරය වෙහෙසටපත් වෙනවා. මේ නිසා ඔහුට භාවනා කර්මාන්තයේ දිගට ගෙන යා ගන්න බැරි වෙනවා. මේ නිසා ඔහුගේ සතිය නිට්ටරෝම කැඩෙන සුළු සතියක් බවට පත් වෙනවා. සතිය පිහිටන වෙලාවේදී ඔහු ඉතාම ගැඹුරුම සතියකට යන්න උත්සාහ කරනවා. ගැඹුරුම සමාධියකට යන්න උත්සාහ කරනවා. ඒ ස්වභාවයෙන් වැඩෙන්න දෙන්නේ නැහැ. ඒ නිසා අතිපග්ගහිතේ කියන වීරියත් යෝගාවචරය තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගෙන වීරිය සම කරන්න ඕනේ. මොකක් එක්කද සම කරන්නේ? ඒ ඒ ක්ෂණයේ පහළ වෙන්නා වූ සමාධියත් සමග සම කරමින් සමාධිය වැඩෙන ආසුළු ස්වરૂපයකට වීර්ය පවත්වන්නට නම් මූලික ධර්මතාවය වශයෙන් අවශ්‍ය වෙන්නේ සතිය. සතිය මැදින් පවතින තාක්කල් මේ වීර්යයත් මේ සමාධියත් දෙක සමව සෞඛ්‍ය සම්පන්නව වැඩෙනවා. යෝගාචරයේ සතිය අමතක කරලා වීර්ය ඉක්මන් කරන්න ගියොත් නැත්නම් වීර්ය ප්‍රමාණයට මදි වුණොත් අර සමාධියට බාධා සිද්ධ වෙනවා. ඒ නිසා සමාධිය නිරෝගී වර්ධනයක් සිදු වෙන්නේ නැහැ. සමාධිය නැති තාක්කල් ඇත්ත ඇති හැටි වැටහීම මේ අරමුණ ඉදිරියේ තියෙන අරමුණ Tamanට වටහා ගන්නට බැරි ස්වරූපෙක් පහළ මේ පහළ වීම නිසා මේ අරමුණට ලං වුණොත් හිතට කෙලෙස් නැහැ අරමුණට කෙලින්ම මූණට මූණ දීලා හිටියොත් හිතට කෙලෙස් නැහැ අරමුණේ යම් කිසි වෙලාවක හිත ගිලිහි ගියොත් එතන ආසාව එපා වීම නොදැනීම ආදී කෙලෙස් පහළ වෙනවා කියන ධර්මතාවය අත්දැක ගන්න බැහැ මේ අධ්‍යක් ගන්න බැරි වීම නිසාම යෝගාවචරයට පිළිසිදුව චිත්ත පරම්පරාව පවත්වාගෙන යෑමේ වගකීම Taman කෙරෙහි නැතිව ආදෝ කියලා සැක හිතෙන්න පටන් ගන්නවා. මේ ක්‍රමය හරි නැද්දෝ කියලා සැක පහළ වෙන්න පටන් ගන්නවා. මේ ගුරුවරයා හොඳ නැද්දෝ කියලා සැක පහළ වෙන්න පටන් ගන්නවා. මේ ස්ථානයේ මේ ආහාර හොඳ නැද්දෝ කියලා සැක පහළ වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ සැක ක්‍රමක්‍රමයෙන් දිගින් දිගටම වැඩෙනවා. ඇත්ත කාරණාව නම් මූලිකව මේ දෙන උපදේශ නිවි හැලෙහිල්ලේ තේරුම් අරගෙන ප්‍රයෝජන ගත්තේ නැතිකම. Tamangeema වීරිය සමව නොයදීම නිසා. ඒ නිසා යම් යෝගාවචරයේ මේ කාරණා තේරුම් අරගෙන Tamange හිත දැන් කම්මැලි වෙලා, Tamange හිත කෝසජ්ජයට වැටිලා අකර්මණ්‍ය වෙලා කියන කාරණාව තේරුම් ගත්තොත් මේකත් ධර්මයක්. අවබෝධ කළ යුතුම ධර්මයක්. ආසන්නම සතුරක්. මේ සතුරා ඉන්නකොටමයි මේ සතුරා හදාරන්න ඕනේ. ඒ නිසා කෝසජ්ජයත් එපා වීමත් ධර්මානුකූලව සලකා බලන්න පුළුවන් වෙනවනේ ඒ යෝගාවචරයට තේරෙනවා ඒ අවබෝධය නිසාම හිතේ උනන්දුවක් පහළ වෙනවා. වීර්යයක් පහළ වෙනවා හිත පිරිසිදු පවත්වාගෙන යන්න පුළුවන්. මේ විදිහට යෝගාවචරය පිරිසිදුව පවත්වාගෙන යෑමේ වගකීම Taman කෙරෙහි ක්‍රමක්‍රමයෙන් ලං කරගන්න ලං කරගන්න අර වීරත්වයටපත් වෙච්ච වීර්ය නිතරම සංපාංශණය වෙන්න පටන් අර ගන්නවා. මේ සංපාංශණය වීම නිසා අර බය ලැජ්ජා ධර්ම ඉතාමත්ම බලයක් විදිහට හිරිය හිරි බලයක් විදිහට ඕතප්පිය ඕතප්ප බලයක් විදිහට වැඩෙන්න පටන් ගන්නවා. මේ හිරි ඕතප්ප ධර්ම දෙක මේ විදිහට ශක්තිමත් වෙච්චාම මේ විදිහට Taman සමග නිතරම ඉන්නා වූ ධර්ම දෙකක් බවට ප්‍රතිචාම ලැබෙන ආනිසංස බුදුරජාණන් වහන්සේගේ සූත්‍රවලම තැන් තැන් වල සඳහන් වෙනවා. කිති ප්‍රායෝගික නිදර්ශනයක් වශයෙන් කියනවනේ වේගයෙන් යන වාහනයක තමන් ඉන්නා වූ ආසනයේ පිටිපස්සේ ඇඳත් අත් දෙක තියාගන්න තියෙන ඇඳි දෙකක් තියෙනවනේ ඒ ගමන් කරන මගියට ගමන පහසුයි. වේගයෙන් යන වාහනයක යම් කිසි කෙනෙකුට ඉඳගෙන ඉන්න වාහනේ ඇඳක් නැතුව දෙපැත්තේ ඇඳි දෙක නැති වුණොත් ඔහුගේ ගමනේ වේගය නිසා ඔහුට අනතුරු සිදුවෙන්න ඉඩ තියෙනවා. ඒ වාගේ තමයි මේ යෝගාවචරය ගමන් කරගෙන යන යෝගාවචර ජීවිතයේ මේ හිරියෝතප්ප කියන ධර්ම දෙක නිතරම අතනහර තියෙනවායි කියලා කියන්නේ තමන්ගේ ආසනයේට ඇඳක් හයි කරගත්තා වගේ. ඊටමත් පහසු ගමන යන්න පුළුවන්. මේ හිරියෝතප්ප ධර්ම දෙක පවතින තාකල් ඔහු තුලින් සමාජ ධර්ම කෙලසීමක් සිද්ධ වෙන්නේ නැහැ. අනුන්ට හිංසාවක් නරකක් හිතන්වත් ඉති කියන්නේ නැහැ. ඔව් නිතරම අනුන් කෙරෙහි ඊටමත් සංවේදී හිතක් පහළ වෙන්න නිසා ඇති වෙන තමන්ට ඉදිරිපත් වෙන කාලය තමන්ට ඉදිරිපත් වෙන ඉඩ නොකෙලසී පවතිනව මේ මති මතේ ඇති කරගන්නා වූ සමාධි ආදී ධර්ම වලට හොඳ පිරිසිදු පදනමක් ඇති කරලා දෙනවා. නමුත් මේ හිරියෝතප ධර්ම ප්‍රාර්ථනා කළ පමණින් කරුණු කාරණා තේරුම් ගත පමණින් ලං කර ගන්න අමාරුයි. කරුණු කාරණා තේරුම් කෙර වීරිය පැවැත්වීමෙන්ම භාවනාවේදීම තේරුම් ගන්නවා. තේරුම් ගනිමින් ඒ ධර්ම බල බවට ශක්තියින් බවට පත් කර ගන්නවා නම් ඒ යෝගාවචරයට තමන්ගේ ඒ යෝග කර්මයේ දිගට පවත්වාගෙන යන්න පුළුවන්. පවත්තටි කියන ධර්මතාවයක ලං වෙනවා. ඒ විදිහට තමන්ගේ භාවනාවේදී වීර්යය කියන මේ මූලික ජවය මූලික ශක්තිය නැවත නැවතත් නැවත නැවතත් ක්‍රියාවට නැංවීම නිසා අඛණ්ඩ සතියක් ඒ සතියත් වීර්යයත් දෙක නිසාම පහළ වෙන්නා වූ සමාධියක් තියෙනවනේ මේ අවස්ථාවේදී යෝගාචරයට මේ සතිපට්ඨානය කියන ධර්මයේ සතිපට්ඨාන කියන වචනේ තේරුම ඉස්හාමත්ම ප්‍රකට වෙන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම තේරුම් ගන්නවා මේ නාම ධර්ම මේ රූප ධර්ම ඉස්හාමත්ම යහුසුළු ධර්ම. මේ යහුසුළු ධර්මයේ හිතින් අල්ල ගන්නවා කියන්නේ ඒ හිත ඒ ධර්ම වලට වැඩි යොහුසුළු වෙන්න ඕන. ඒ ධර්ම වලට වැඩි සියුම් වෙන්න ඕනේ සූක්ෂම වෙන්න ඕනේ. නැති තාකල් ධර්ම හිත යටපත් කරනවා. යම් මොහොතක හිත ධර්ම ඉක්මවලා අධිවේගයකටපත් වෙන්න පටන් අරගත්තොත් ඒ හිතට විතරයි මේ ධර්මතාවල ඇත්තා වූ ඇතිසතිය වැටෙන්න පටන් ගන්නවා. මෙන්න මේ විදිහේ වේගය හිතට ඇති කරලා දෙන්නේ වීරියය, සතියය, සමාධිය කියන ආ වූ ධර්ම. යම් යෝගාවචරයේකට මේ වීරිය සති සමාධි කියන ධර්මතා තුන පිටේ නැත්නම් අඳුම තරමින් ඔහු වාඩි වෙලා ඉන්න ඉරියව්ව කෙලින් හිටින්නේ. ඒකත් ඇද වෙනවා. ඒකෙත් එකලස නැතු වෙනවා. ඒ නිසා යෝගාවචරයේ යම් වෙනාක භාවනාදී වැටුණා නම් තමන්ගේ වීරිය අඩු වෙලා තියෙනවා. සතිය කැඩිලා තියෙනවා. ඒ වාගේම සමාධිය දුර්වල වෙලා තියෙනවා කියලා ඒ తত্ত্বය තම හිත යොදලා බලන්න. හඳ කෙලින් කරන්න යන්න එපා. අඬ තිබුණ දේ තියෙන විදිහටම තමන්ගේ මේ අරමුණට හිත නැංවිලා නැති බවත් ඒ හිත නැංවීම පිළිබඳ ඇති සතිය බිඳී ඇති බවත් අරමුණ වටා ගැනීමේ ශක්තිය නැති බවත් තේරුම් අරගෙන නැවත නැවතත් ඒ ඉන්න ඇද ඉරියව්වේ මේ ඉඳගෙන අරමුණටම නැවත නැවත හිත යොදන්න පටන් අරගෙන ක්ෂණයකින් බලන්න හිත උතුම් ශක්තියක් ඇති කරලා අර කාය තිබුණ විදිහට හරියට මධ්‍යස්ථව ගෙනල්ලා නතර කරනවා. අන්න ඒ විදිහට මේ මූලික චෛසික ධර්ම ඍජු වෙලා එකලස් වෙලා ආවොත් පුදුමාකාර විදියට ඒක රූප ධර්මය නිවැරදි කරනවා තමන්ගේ චර්යාව නිවැරදි කරනවා. මේ නිසා ධම්මවත්තාන ඥාන සම්මා දිට්ඨිය යෝගාවචරයේ කරුණාකාරණානුව තේරුම් අරගෙන කටයුතු කරනවා නම් ඒ ධර්මතාවයේට පූර්ණ කාලය යොදලා හිත යොදාගෙන කටයුතු කරනවා නම් උන් තාමත් ආදරයෙන් බලාපොරොත්තු වුණා වූ තමන්ගේ මහත්මා හැසිරීම බෞද්ධ හැදියාව තිබීමේ ඉදකට. ඒ නිසා තේරුම් අරගන්න ඕනේ ඒවා තර්ක කරලා ඒවා වාද කරලා කළ යුතු වැඩේ නොකර බලාපොරොත්තු වෙන්න පුළුවන් දේවල් නෙවෙයි. හේතු ධර්ම සම්පූර්ණ කිරීමෙන්ම ලැබෙන දේ. ඒ නිසා ශක්ති ප්‍රමාණය අය හසුරුවන. ශක්ති ප්‍රමාණය හිත හසු වචනේ හසුරුවන. හසුරුවල ලබාගත් ආ වූ විවේකයේ තුල මේ කියන ආකාරයට හිදියෝතප්ප ධර්ම ප්‍රධාන කරගෙන වීරිය සතිය සමාධිය වැඩි වීම සිදු වෙනවා නම් යෝගාවචරයේ ගමන බොහොම නිරෝධයි. ඒ වගේම තමයි යන්ති යෝගාවචරයේ වීර්ය අඩු වැඩි වෙනවනම් එහි අර කියන විදිහට වෙහෙසටපත් වෙනවනම් ඒක කර්මස්ථාන ආචාර්යවරයා විසින් ඒ නිසා යෝගාවචරය මේ ධර්ම කරුණු මේ තාක්කල් Taman තුලින් සිදුනා වූ හරි වැරදි නැත්නම් අටපසු වීම හරියන් සියලු දේටම එකතු කරගන්න උත්සාහ කරත්වා ඉතී උත්සාහ කිරීමේ කලාව සම්‍යක් ප්‍රයත්නයේ ලැබිච්ච ලාභයක් විදිහට අප්‍රමාදී වෙන්න ලැබේවා ඒ අප්‍රමාදී භාවය නිසා ධර්ම වවත්තානේ දිගින් දිගට කරගන්න ලැබීමෙන් ඒකාන්තයෙන්ම හවුහරණක් ආරක්ෂාවක් ඒයින් ලැබෙනා වූ සාමකාමී ස්වરૂපය තුළ සාන්ත සුඛයේ දක්වාම ගමන් කරගන්නට මේ ශක්තිය වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද ධර්ම දේශනාව මෙතෙන් සමාප්ත කරනවා.